නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ දිනවල කතා කරගෙන ඉන්නේ ගිහි ජීවිතයක ගත කරන කෙනෙක් ප්‍රායෝගිකව ධර්මයෙන් ඒ සඳහා පිහිට පිලිසන්නක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව ඒකට හේතුව තමයි ගිහි ගෙදර ගත කරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් ඒ අය කියනවා ගොඩක් ප්‍රශ්න ගැටලු වලින් යුතුව ඉන්නවා කියලා. ඒ වගේ මානසික ප්‍රශ්න ගැටලු ස්වභාවය අධික ස්වභාවයකින් පවතිනවා. ඉතින් ධර්මය කියලා කියන එක ඒ අය කල්පනා කරන්නේ මේ ධර්මය කියන එකෙන් එකට අදාළත්වයක් නැහැ. ඒක වයසට ගිහිල්ලා වගේ පුරුදු කරගන්න ඕන එකක් කියලා තමයි සාමාන්‍ය කෙනා දකින්නේ. හැබැයි එහෙම නෙමෙයි. කාරණාව අපිට මේ මානසික ප්‍රශ්න ගැටලු අර්බුද අසහන වගේ දේවල් ධර්මයෙන් ඊ타මත්ම විසඳීමකට ලක් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ධර්මය කියලා කියන්නේම ගිහි ජීවිතයකට ගැලපෙන ධර්මය කියලා කියන්නේම මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි කතා කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය. එතකොට ඒ කියන්නේ ඒ ප්‍රශ්නයට අදාළ හේතුඵල ධහම ගැන කතා කිරීම. ඒකයි එතන ධර්ම කියන්නේ. ඒ ප්‍රශ්නය හේතුන්ගෙන් හටගත්ත දෙයක්. ඒ හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරුණාම ඒ ප්‍රශ්නේ නැති වෙනවා කියන දැක්මේ ඉඳලා තමයි ඒක කතා කරන්නේ. ඒ හින්දා ධර්මය කියන එක එතෙන්ට අදාළ නැති දෙයක් නෙමෙයි. ඒක තමයි එතෙන්ට තියෙන අදාළම දේ. එතකොට කවුරු හරි කෙනෙක් ඒ කාරණාව දැක්කොත් ඒක ඇතර ධර්මයෙන් කියලා දුන්න නැත්නම් ලේසියෙන් කෙනෙක්ට දකින්න අමාරුයි. ඒ ධර්මතාවය දැක්කොත් මේක මෙතන මේ වගේ දෙයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා එයාට පුළුවන් ඒ අර්බුද ප්‍රශ්න ගැටලු උපදින්නා වූ හේතු කියන ඒවා පුළුවන් තරම් අඩු කරගන්න ඒව වළක්වන්න. ඒ වගේම තමයි ඒ නිසාම සැහැල්ලුව උපේක්ෂාව සතුට කියන දේවල් සකස් වන්නා වූ හේතු කියන දේවල් උපදවන්න. ඒවා සකස් කරගන්න වැඩි දියුණු කරගන්න. ආන් එහෙම තමයි ඒකෙන් ධර්මයෙන් පිහිටක් ගන්නවා කියලා කියන්නේ. නැත්තම් අපි ගිහිල්ලා මේවට මේ බෝධිනාස කෙනෙක් ගාවට කියලා නේ මගේ මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා මේ අර යාඥා කරලා උදව් ඉල්ලා පිහිට ඉල්ලා සිටනවා කියන එක නෙමෙයි. පැහැදිලිද? ඒක නෙමෙයි බෞද්ධ ක්‍රමේ. බෞද්ධ ක්‍රමය කියලා කියන්නේ එතෙන්ට අදාළ හේතුඵල ධහම විග්‍රහ කරගන්නවා හරියටම මොන මොන හේතුන්ගෙන්ද මේ ප්‍රශ්න ගැටලු සකස් වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්නවා දකිනවා ඊට අනුව ඒ හේතු නැතුනේද කටයුතු කරලා ඒ අරුබුද ප්‍රශ්න ඒවා අවම වෙන විදිහට සතුට සැහැල්ලුව කියන එක ප්‍රීතිය ප්‍රියමනාපව ඇතිවන විදියට පවතින විදියට ජීවිතය සකස් කර ගැනීම. ඒ හින්දා ධර්මය කියන එක තමයි ජීවිතයේ තියෙන අදාළම දේ. අපි එහෙනම් අද දවසේදී බලමු එතනින් ඉදිරියට ගිහිල්ලා අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන තව සුවිශේෂී කාරණාවක්. දැන් ගිය සතියේ කතා කරේ විවාහ වන දෙන්නෙක් කොහොමද ඒ දෙන්න ගැළපෙනවද කියන එක හොයාගන්නේ කියන එක. මෙතනදී කතා කරන්නේ ඒ දෙන්නෙක්ට දරුවෙකු පිළිස්ත ගන්නකොට එතෙන්ට අදාළ හේතුඵල ධමයි කතා කරන්නේ මොක කොහොමද ඒ දරුවෙක් පිළිසඳ ගැනීමට එන්නේ කියන කාරණාව එතකොට ඒට අදාළ හේතුඵල ධමයි ඊට පස්සේ දේශනාවලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගිකව දරුවන් දෙමාපියන් රැකිරක්ෂාවල කටයුතු වල නිරත වෙනකොට ඇතිවෙන්න පුළුවන් වූ ප්‍රශ්නාව නැත් ප්‍රශ්න නැත්නම් ඇති වෙලා තියෙන ප්‍රශ්න සමනය කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නව අවම කරගන්නේ කොහොමද? වළක්ව ගන්නේ කොහොමද කියන කාරණාව ධර්මානුකූලව හේතුඵල දහම මේ එහෙනම් අද දවසේදී අපි මේ මේ විදිහට දරුවෙකු මව කුසකට පිළිසඳ ගැනීම පිළිබඳව හේතුඵල දහම කතා කරමු. මේක කතා කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. අපි දැකලා තියෙනවා අපේ ජීවිතයේදී මේ ගොඩක් දෙමව්පියෝ ඉන්නවා සමහර දෙමව්පියෝ ඒ අයට ධර්මය අසන්න ලැබුණ නිසාම බුද්ධිමත්කම අඩුකම නිසාම ධර්මයේ හැසිරීම කියන එක නොකළ නිසාම ඒ අයට යම් දරුව එනවා. එතකොට දරුවෙක් එන්නේ කර්මානුරූපව. කර්මානුරූපව කියන එකත් පැහැදිලි කරගන්න ඕනේ කර්මානුරූපව කියලා කියන්නේ ඒ දරුවගේ කැමැත්තට දරුවා එතෙන්ට ආව කියලා කිව්වොත් ඒක වැරදි. ඊට පස්සේ දෙමව්පියන්ගේ කැමැත්තට එහෙම දරුවෙක් තමන් ගාවට ආව කියලා කිව්වොත් ඒකත් වැරදි. වෙන මොකක් හරි දේව කැමැත්තකට අපි ගිහිල්ලා යාඥා කරපු හින්දා මොකක් හරි දේවාලයක පඳුරක් ගැට ගහපු හින්දා හරි බෝධින්වහන්සේ නමකට ළඟට ගිහින් යාඥා කරපු හින්දා එහෙම දරුවෙක් ලැබුණා කියලා කිව්වොත් ඒකත් වැරදි. ඒතකොට ඒවා දේව කැමැත්ත වෙනවා. සෑයක් ගාවට ගිහින් කියලා ඒ හින්දා දරුවෙක් ලැබුණා කිව්වොත් ඒ දරුවා මේ දරුවා ආවේ ඒ හින්දා කිව්වොත් ඒකත් වැරදි. ඊට පස්සේ ඔය විදිහට ඊට පස්සේ ඉබේම මේක වෙන්නේ ඉබේ නිකන් අහඹු සිදුවීමක් විදිහට කොහේ හරි චුත වෙච්ච කෙනෙක් දැන් මව්කුසට ආවා කියලා කිව්වොත් ඒකත් වැරදි. පැහැදිලිද? ඊට පස්සේ එහෙනම් මේක හරියාකාරය මොකද්ද? ඒකේ කර්මානුරූපව හේතුවකට ක්‍රියාවකට අනුරූපී ඵලයක් විදිහට හේතුඵල ධහමකට අදාළ විදිහට ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙලා දරුවෙක් පිළිසිඳ ගැනීමක් වුණා කියන එකයි යථාර්ථය. ඒ පිළිබඳව අපි බලමු ඒකෙදි අපි දැක්කේ සමහර දෙමව්පියෝ ඉන්නවා සමහරලාවට ඒ දරුවෝ ඉපදිච්ච දරුවෝ හදාගන්න බැරුව අනන්ත දුක් විඳිනවා. අවුරුදු සමහරලාට ඒ දෙමව්පියෝ මැරෙනකම්ම දුක් විඳිනවා. ඒ දරුවා අනේ අපේ දරුවා කියන දේ අහන්නේ අපේ දරුවා මෙහෙමයි කොච්චර කිව්වත් මෙයා මෙහෙම මේ විදිහයි කියලා ගොඩාක් දුක් වෙනවා කනස්සල් වෙනවා. ඊට පස්සේ එතකොට දැන් අපිට පේනවා ධර්මානුකූලව දැන් ඒ අයගේ ගත්තොත් විවාහ වෙන්න කලින් ඒ දෙමව්පියන්ගේ ජීවිතේ ගත්තොත් එහෙම එතනදි ධර්මයක් තිබුණෙම නැහැ. එතනදි ඒ ධර්මයක් කියලිවලා ඒ වටපිටාවක් ඒකට තේරුම් අරන් තිබුණේ නැහැ. එතකොට ඒකට සාමාන්‍ය විදිහට කාලා බීලා ජොලියෙන් හිටියා දරුවක් ලැබුණා. ඊට පස්සේ ලැබිච්ච දරුවව එතනින් එහාට ඒ කට්ටිය වෙනස් කරන්න උත්සාහ ගන්නවා. පැහැදිලිද? එතකොට ඒක කරන්න උත්සාහ අරන් අසාර්ථක වෙනවා. බොහෝ දෙනා අසාර්ථක වෙනවා. ඒකට හේතුව තමයි අපි ගත්තොත් එහෙම මේ දැන් අපිට හිතුණට මෙයා මේ අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා. කුඩා දරුවෙකු මව කුසෙන් බිහි වෙලා අලුත් ජීවිතයක් අලුතෙන් කතා කරන්න ඉගෙනගෙන මෙයා පටන් ගන්නවා කියලා පෙවුනට මේ සසර ඉපදෙමින් මැරෙමින් සැරිසරාගෙන යන තවත් සත්වයක්. අපි වගේම සසර ඉපදෙමින් මැරෙමින් මේ සැරිසරාගෙන යන සත්වයක්. එතකොට ඒ හින්දා එයාට සසර බොහෝ කාලයක් පුරුදු කරපු ආවේනික පුරුදු තියෙනවා. ඊට ගති ගුණ තියෙනවා. ඒ වගේම ගති ගුණ. හොඳ නරක ගති ගුණ තියෙනවා. ඊට පස්සේ බුද්ධිමය හැකියාවල් ඒ වගේම තවත් හැකියාවල් එයාගේ තියෙනවා. එයාට මාවෙන්ක වෙච්ච ඒවා. හොඳ ඒවා වෙන්න පුළුවන්, නරක ඒවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ජීවිතයක් ගත කරගෙන ආපු කෙනෙක්ව මව කුසෙන් බිහි වුණාට පස්සේ අපි මේ එක ජීවිතයක් ඇතුළත දැන් මේ ජීවිත අනන්ත ගානක් ගෙවාගෙන ආපු කෙනෙක්. අපි එක ජීවිතයක් තුළ එයාගේ වෙනසක් ඇති කරන්න උත්සාහ ගන්න එක ඒක එක එහෙම එක අනිත් පැත්තට මාරු කරන්න බෑ. පැහැදිලිද? ඒක එහෙම අනිත් පැත්තට මාරු කරන්න එහෙම් පිටින්ම වෙනස් කරන්න කියන එකක් ඒක එහෙම වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට මේක අපිට අපි සාමාන්‍යයෙන් කල්පනා කරලා බලපුවාම තේරෙන විදිහක් මේ සමාජය දෙස බලපුවාම අපිට පේන්නේ අපිට මේ ජීවිතේදී කෙනෙක්ගේ දරුවෙක්ගේ කරන්න පුළුවන් වෙනස 100කට 30කටත් වඩා අඩු ප්‍රමාණයක් වගේ. ඒක 100ට 30කටත් වඩා අඩු ප්‍රමාණයක්. එයාගේ ගතිගුණ වල වෙනස්කම් කිරීම ඊට පස්සේ එයාගේ බුද්ධිමය හැකියාවල් වෙනත් හැකියාවල් වෙනත් වෙනස්කම් කිරීම විශේෂයෙන් බුද්ධිමය කරුණු වටහා ගැනීම ශක්තිය වගේ දේවල් ශ්‍රද්ධාවේ වෙනස්කම් කිරීම අපි එහෙම කියමුකෝ ශ්‍රද්ධාවේ වෙනස්කම් කිරීම සීලයේ වෙනස්කම් කිරීම ඊට පස්සේ ත්‍යාගයේ වෙනස්කම් කිරීම ප්‍රඥාව වෙනස්කම් කිරීම කියන අපි ඒ අංගවලින් මුළු මානසිකත්වයක්ම අපි කතා වෙනවා කිව්වනේ ඒක 130ක හෝ ඊටත් අඩු ප්‍රමාණයක් තමයි මේ ජීවිතයකදී කරන්න පුළුවන් වෙන්නේ. ඒ 130ත් හැදෙන්නේ දෙමව්පියෝ එයාගේ අවට පරිසරයෙන් උපරිම විදිහට එයාට ඒකට සපෝට් කරන්න උදව් කරන විදිහේ වාතාවරණයක් පැවතිලා ඒ වගේම ඒ දරුවත් ගොඩාක් ඒ වෙනුවෙන් උත්සාහ මහන්සි වුණොත් තමයි ඔය 130 කියන එකත් හැදෙන්නේ. නැත්තම් ඊටත් අඩුයි. එතකොට ධර්මයක් පුදු කරන්නේ නැත්තම් එයාගේ මානසිකත්වය තියෙන්නේ ගෙනාපු විදියටම ඊට අදාළ විදියටම සමහරවිට තව ටිකක් පිරිහිලා මේ කෙලවර වෙනින විදියට තමයි මේ ජීවිතය ගත කරන්නේ. පැහැදිලිද? ඒ හින්දා ඇත්තටම දරුවෙක් ඉපදුන දරුවෙක්ව හදන්න මුළු ජීවිත කාලයක් මහන්සි වෙනවට වඩා දරුවෙක් ඉපදෙන්න කලින් ඒ අවුරුදු කිහිපයක් තමන් ඒ සඳහා හොඳ වැඩපිළිවෙල කියදිලා සුදුසු දරුවෙකු කර්මානුරූපව ගෙන්වා ගැනීම තමයි කරන්න තියෙන හොඳම දේ. පැහැදිලි නේද? ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්නකෝ ඔන්න රස්සාවක් කරන ආයතනයක මේ ස්වාමියෙක් ඉන්නවා කියලා රස්සාව කරන ඒ රස්සාව කරන තැනක ඒ රැකියාවේ අයිතිකාරයක් ඉන්නවා නම් එතන ඒ ස්ථානයේ ඒ කවුරු හරි කෙනෙක් නිකන් නරක කෙනෙක්ව ගෙනල්ලා රස්සාවක් දීලා නරක කෙනෙක්ට එයාව හදන්න එහෙම් පිටින් උත්සාහ කරනවට වඩා ඒකට හොඳ දක්ෂ කෙනෙක්ව ගෙන්නගෙන පටන් ගද්දිම ගෙන්නගෙන එයාව පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය කිරීම තමයි හොඳම ක්‍රමය නේද? ඒකනේ අපි ඉන්ටර්වයුව කරන්නේ. රස්සාවල් වලට ඉන්ටර්වයුව කරන්නේ අර කවුරු හරි හොඳ නරක කෙනෙක් ඕන කෙනෙක්ව ගන්න නෙමෙයි. හොඳ කෙනෙක්ව ඒකට දක්ෂ කෙනෙක්ව අරගෙන ඊට පස්සේ එයාව පොඩි පොඩි පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න. ඒකයි කියන්නේ එක්ස්පීරියන්ස් තියනවද, එයාගේ එයාගේ අදාළ දේවල් තියනවද, වටපිටාව තියනවද කියලා බලන්න. ආන් ඒ වගේම තමයි මේ කාරණාවත් අපි කවුරු හරි කෙනෙක්ව මවකුසට අපි ගෙන්නගෙන ඊට පස්සේ එයාව වෙනස් කරන්නත් පුළුවන් වෙන 130ක් හරි ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. එයාව වෙනස් කරලා අපිට ඕනේ දෙයක් හදනවට වඩා අපි මෞකුසට අදාළ විදිහට යහපත් කෙනෙක්ව ගෙන්න ගැනීම තමයි කරන්න තියෙන හොඳම විකල්පේ. මං හිතනවා ඒ කාරණාව දැන් පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ඊට පස්සේ දැන් ගෙන්න ගත්ත දරුවෙකු කොහොමද සකස් කරන්නේ කියන කාරණාව අපි කතා කරමු ධර්මානුකූලව ඉදිරි දේශනාවලදී. අද මේ පිළිබඳව කතා කරමු මේක කොහොමද වෙන්නේ කියන එක කර්මානුරූප උපත කියන එක කොහොමද වෙන්නේ කියන එක එක අදාළ සීමාවක ඉඳලා අදාළ ප්‍රමාණයකට තමයි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේක අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ කර්මානුරූප උපතට එන්නේ කෙනෙක් කර්මානුරූපව මරණයටපත් වෙනවා. ඒ කියන්නේ හේතුඵල ධහමට අනුව එයා මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙනකොට කෙනෙක්ගේ මානසිකත්වය අපිට ආයෙ පාරක් කියන්න පුළුවන් කොටස් හතරකින් අර විදිහට මේක එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන් මේක විදිහ මම කියන්නේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන කොටස් හතරෙන් මේ මානසිකත්වය විස්තර කරන්න පුළුවන්. අපි ඔබට ගිය ගිය සතියේ දේශනාවේදී ඒක පෙන්වන්නේ කියන්නේ මුළු මානසිකත්වයම මෙතන කතා වෙනවා කියන එක. එතකොට ඒ හින්දා ඒ විදිහේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව මැරෙනකොට එයාගේ චුතිසිත කියන එක කොයි වගේ හිතක්ද සකස් වෙලා තියෙන්නේ කියලා ওই අංග හතරෙන් අපිට පොඩි විශ්ලේෂණයක් කරලා බලන්න පුළුවන්. ඒ චුතිසිතට අනතුරු චුතිසිත කියලා කියන්නේ මැරෙනකොට ඇතිවෙච්ච සිත. ඊට අනතුරුව තමයි ප්‍රතිසන්දි සිතක් කියලා එකක් ඊළඟ ජීවිතයට යන සිතක් සකස් වෙන්නේ. එතකොට අපි මෙතන බැලුවොත් එහෙම දැන් මරණාසන්න මොහොත වන විට කෙනෙක්ගේ සාමාන්‍ය කෙනෙක්ගේ මම මේ කියන්නේ මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ එයාගේ තියෙන විශ්වාසයේ පැහැදීම මොකක්ද ඒ විශ්වාසයේ පැහැදීම තමා තමා ඒ වගේම තමාවට ලෝකය ඊට පස්සේ හොඳ නරක යහපත අයහපත ගැන දැක්මකට අනුව සකස් වෙලා තියෙන විශ්වාසයේ පැහැදීම. පැහැදිලි දෙකාරණා. එතකොට ඒ කියන්නේ එයාගේ අපේ හැමෝගෙම තියෙන අර ලෞකික සම්මාදිට්ඨියට අනුව දැක්මක්. නැත්තම් ලෞකික මිත්‍යා දෘෂ්ටියකට අනුව දැක්මක්. ඒ දැක්මකට ඒ දැක්මට අනුව එයාගේ හිතේ පැහැදිලා අපැහැදිලා තියෙන දේවල් ටිකක් තියෙනවා ඒ මරණාසන්න මොහොතේ. අන්න ඒක තමයි එතන එයාගේ සද්ධාව වෙන්නේ ඒ අවස්ථාවේදී. ඊට පස්සේ මරණාසන්න මොහොතේ කෙනෙක්ගේ සීලය කියලා කියන්නේ එයාගේ ඒ අවස්ථාවේ තියෙන ඒ මානසිකත්වයේ තියෙන පිරිසිදු නැත්තම් අපිරිසිදු ස්වභාවය. අන්න ඒක තමයි සීලය කියලා කියන්නේ. එයාගේ හිත කොයිතරම් පිරිසුදුව තියෙනවද නැත්තම් මොන මොන දේවල් වලින්ද ඒක අපිරිසුදු වෙලා තියෙන්නේ මොන මොන කුසලයන් මතුවලා හිත පිරිසුදු වෙලා තියෙනවද කියන එක තමයි ඒ මරණාසන්න කෙනාගේ සීලය වෙන්නේ ඊට පස්සේ මරණාසන්න කෙනාගේ ඒ වෙලාවේදී මේ ත්‍යාගය කියලා කියන්නේ ඡාග කියන එක වෙන්නේ එයාගේ අත්හැරීමේ හැකියාව එතකොට අත්හැරීමේ හැකියාව කිව්වහම මොනවද තමාව තමාගේ ශරීරය ඒ වගේම තම ඥාතීන් තමා සතු වෙනත් දේපල වස්තුන් වගේ දේවල් ඒ වගේම තමා අවර සිටින ලෝකය තමා අවර සිටින ලෝකය ගැන උපේක්ෂාවටපත් වෙමින් ඒවා අත්හරින්න පුළුවන් බව නොහැකි බව තමයි එයාගේ ඡාග ස්වභාවය වෙන්නේ මානසිකත්වයේ ඒ වෙලාවේදී මන්නාසන්න වෙනකොට ඊට පස්සේ මන්නාසන්න මොහොතේදී ප්‍රඥාව වෙන්නේ එයාට දැන් තමා අවට සිදුවන්නේ කුමක්ද කියන එක ගැන තිබෙන ඒ ගැන වැටහීමක් හෝ නොවැටහීම. මොකද දැන් මේ හැම එකම පරාස මේකේ ධන පැත්තකුත් තියෙනවා ඍණ පැත්තකුත් තියෙනවා මේ කාරණාවල. එතකොට ওই විදිහට ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන එක දැන් එක ඕනෑම මානසිකත්වයක් පොදුවේ කතා කරන්න පුළුවන් ආකාර හතරනේ ඒක මරණාසන්න වෙද්දී ওই විදිහට අපිට ඒක කතා කරන්න පුළුවන් ඒ මානසිකත්වයේ එතකොට ඔන්න ඔය හතරට අනුරූපව ඔය එයාගේ මානසිකත්වයට අනුරූපී වෙච්ච චුතිසිතක් හටගන්නවා. චුතිසිත කියන්නේ ඉතින් අමුතු හිතක් නෙමෙයි ඒ ඒ එයාගේ ඒ ජීවිතේ ඉවර වෙන හිතට කරන කරන නම් කිරීම. චුතිසිත හටගන්නවා. ඊට පස්සේ ඒ චුතිසිතට අනුරූපීව ප්‍රතිසන්දි විඥානයක් සකස් වෙනවා කියනවා. එතකොට ඊළඟ භවයකට උපතකට විඥානයක් සකස් වෙනවා. එතකොට ඔය අතර ගැප් එකක් නැහැ. චුතිසිත තකස් වෙලා කාලයක් ගියලා පෙස්සන් දිහිතක් හටගත්තා. එහෙම එකක් නැහැ. හැබැයි මෙහෙම කාරණාවකුත් තියෙනවා. අපි මෙතනදී ටිකක් අත කිව්වොත් එහෙම දැන් අර විදියට චුත වෙන චුත වෙන කෙනෙක් එයා ඒ කියන්නේ ගන්ධබ්බයක් විදියට ප්‍රතිසංසද්දක් හට ගන්නවා. දැන් ගන්ධබ්බ කියලා කියන්නේ හිතක් නැතුව ඉන්න කෙනෙක් නෙමෙයිනේ. ගන්ධබ්බ කියලා කියන්නේ ඒක අපි දැන් සාමාන්‍ය අපේ විවාහයට අනුව කිව්වොත් බුහුත ස්වභාවය කෙනෙක්. හැමෝම ගන්ධබ්බ ස්වභාවයකට යනවා කියලා එකක් කතාවක් වෙන්නේ නැහැ. සමහර අය කෙලින්ම චුස්සිත හටගද්දිම ඊළඟට මව කුසක හරි බිත්තරේක හරි නිරේ හරි ඒ දෙවි කෙනෙක් වෙලා හරි උපතකට යන්න පුළුවන්. සමහර අවස්ථාවල් තියෙනවා හැම වෙලාවෙම ඔය ලෝක ස්වභාවයේදී අර 100ට 100ක් එක පැත්තකට නෙමෙයි තියෙන්නේ සමහර අර පොඩි අවස්ථාවල් ටිකක් තියෙන එක වෙනස් විදියකටත් වෙන. එතකොට එයාට විශේෂයෙන්ම මවකුසකට එන්න වගේ මවකුසකට එන්න මිනිසෙක් වෙන්න වගේ අවශ්‍ය පරිසරයක් සකස් වෙලා නැත්තම් අදාළ විදියට හරියටම මේ මේ චුත වෙන කෙනාගේ චුතිසිතට පස්සේ එයා ගන්ධබ්බේක් වෙලා උපතකට එනවා. එතකොට ඒක ප්‍රතිසන්දියක්. එතකොට ගන්ධබ්බේක් වෙලා බුහත ස්වභාවයක උපතක්. හැබැයි බොහොම తాවකාලිකව ඉන්න ස්වභාවයක් තියෙන්නේ. කෙසේ වේවා දැන් මට මෙතන කියන්න ඕනේ ඒක නෙමෙයි. දැන් ධාතු සංයුත්තේට අනුව අපි දැක්ක සත්වයා ගැළපී යන්නේ සම වෙන්නේ ඔය මානසික ස්වභාවයට අනුව කියලා. සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියන මානසික ස්වභාවයට අනුව කියලා. එතකොට දැන් ඔය විදියට චුත වෙන සත්වයේගේ ඒ එයා ආයි උපතක් බලාපොරොත්තු වෙනකොට එයාගේ තියෙන සද්දා සීල සුත ත්‍යාග කියන ස්වභාවයත් එක්ක තියෙන මේ මානසිකත්වයයි දැන් දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය කායික පරිසරයක් සකස් වෙලා තියෙන අම්මා කෙනෙක්ගේ ඒ මානසික ස්වභාවයයි අතර ඒ දෙක ඒ මානසික මානසිකත දෙක ගැලපෙනවා නම් ඒත්න ඒ වෙලාවේදී අර ඒ වගේම තමයි මනුස්ස ලෝකෙට එන්න අවශ්‍ය කරන මානසිකත්වයක් තියෙනවා අපිව කලින් කතා කරා ඒ විදිහට මේ කුසල් සහගත මානසිකත්වෙකුත් මේකේ ඇති වෙලා තියෙනවා නම් ඒ ඊට අනුරූපීව තමයි ඒ මවකුසට අර මේ කලින් ජීවිතයේ මරණයට පත් වුණු කෙනා ආකර්ෂණය වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ මානසිකත්ව දෙක සම වෙන්නේ ගැළපෙන්නේ ඒ විදිහට. එතකොට මේකෙදි විශේෂයෙන්ම පියාගේ මානසිකත්වයට වඩා අම්මගේ මානසිකත්වය තමයි විශාල බලපෑමක් කරන්නේ. ඊළඟට මෙතනදී තව පොඩි කාරණාවක් කතා කරොත් එහෙම දැන් දැන් පෙර ජීවිතවල සම්බන්ධතා තියෙනවා නම් ඒ අනුව හිතේ බැඳීමක් උපාදාන වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් ඒ ඒ කැම් බලවත් කැමැතිවීම වලට අනුව සත්‍යය පිළිසිඳ ගන්නවා. ඒක උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ආහාරයකට අපි මේ ධම්මපදයෙන් ගාතාවක තියෙන අටුවාවෙන් මේ උදාහරණ කියන්නේ දැන් ආහාරයකට තෘෂ්ණාව තෘෂ්ණාවෙන් එක මිනිසෙක් මැරෙනවා ආහාර අජීර්ණයකින්ම මැරෙන්නේ ඒත් ඒ අර මේ මේ ගෙදර සත්තුත් හොඳට කාලා බීලා ඉන්නවනි කියලා ඒ අදහසින් තමයි මැරෙන්නේ. මේ දුප්පත් මිනිස්සෙක් ඊට පස්සේ එයා ඒක උපාදාන කරගෙන මැරුණාට පස්සේ ඒ ගෙදරම මේ බැල්ලියෙක්ගේ මව් කුසක බලු පැටියෙක් කියලා උපදිනවා. පැහැදිලි නේද? එතකොට ඒ විදිහට සමහර වෙලාවල් වලදී අපේ පෙර ජීවිතවල තියෙන සම්බන්ධතාවය වලට අනුව ඒ උපාදානයේ වෙච්ච දේවල් වලට ඒ බලවත් කැමැති ස්වභාවයේ රුචි කරන දේවල් වලට අනුව තමයි පිළිසඳ ගන්නේ. හැබැයි අපිට ඕන තැන නෙමේ. එකයි මේ කියන්නේ දැන් එයා ඒ අපි හිතමුකෝ දැන් එක තැනක තියෙනවා මේ <clears throat> ඒ කියන්නේ තන ධර්මයේ ගොඩාක් තැන්වල තියෙනවා. ඒ කියන්නේ එයාගේ මානසිකත්වයේ ගොඩාක් අපිරිසුදු වෙලා නම් තියෙන්නේ ගොඩාක් අකුසලයේ බලවත් වෙලා නම් එයාට ඒ ඒ මනුස්ස ලෝකෙ ඉපදෙන්න කැමැත්ත තිබුණත් අදාළ පරිසරයක ඉපදෙන්න කැමැත්ත තිබුණත් එයා ගිහින් නිරේ උපදිනවා ඊට පස්සේ එහෙම නැත්තම් එයා සමහරලාවට තිරිසන් දැන් එතන තිරිසන් ලෝකෙ උපදිනවා ඊට අදාළ පරිසරයේම. ඒ ගෙදරම ගැරන්ඩි වෙලා, ඒ ගෙදරම බල්ලන් බල්ලා බලු පැටව් වෙලා ඒ වගේ වෙලා උපදිනවා. මොකද එයාට එතෙන්ට එන්න අවශ්‍ය කරන තරමට නිරේ නොයන තරමට හැකියාව තිබුණා. නමුත් එතනින් එහාට උඩට එන්න මානසිකත්වේ නැහැ. හොඳ තැනක උපදින්න. එතකොට එතෙන්ට අදාළ සත්තු වෙලා උපදිනවා. ඊට පස්සේ එතනින් එහා මානසිකත්ව තිබුණොත් එහෙම එතෙන්ට එතෙන්ට එතෙන්ට ඉන්න පෙරේතෙක් වෙලා උපදිනවා. පෙරේතෙක් වෙලා ජීවිතයකට සකස් වෙනවා. එතෙන්ටත් වඩා එයාගේ පින ශක්තිය බලවත් නම් කර්මාරූප හැකියාව බලවත් නම් එයා එතන මෞකුසට එනවා. බලාගෙන ඉඳලා මෞකුසකට එනවා. ඊට පස්සේ එතනට ඊටත් වඩා එයාගේ ශක්තිය මානසිකත්වය බලවත් නම් එතන තියෙන ගහක దేవතා කෙනෙක් වෙලා උපදින්නත් පුළුවන්. ආන් එහෙම තියෙන්නේ. එතකොට ඒත් ඒ සියල්ලෝම එතෙන්ට අදාළ විදිහට උපාදාන වෙච්ච අය ඊට පස්සේ දැන් දිව්‍ය ලෝකෙක උපදිනවා නම් සදෙව්ලෝ වාසී වගේ එතකොට එයා මෙතන මේ ටික අතහැරෙන්නම ඕනේ. මෙතෙන්ට තෘෂ්ණා උපාදාන කරගෙන එයාට මේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකෙකට යන්න බෑ. පැහැදිලි නේද? පින තිබුණත් හැකියාව තිබුණත් යන්න බෑ. අපි මේ කාරණාව තව උදාහරණයකින් කතා කරමු. දැන් මේ කාරණාව ගැන ලස්සන විග්‍රහයක් කරනවා මිලින්ද ප්‍රශ්නේදී ඒ නාගසේන මහරතන් වහන්සේ උන්වහන්සේ අභිඥාලාභී මහරතන් වහන්සේ නමක් එතකොට උන්වහන්සේ කියනවා ඔය පිළිසිඳ ගන්න සත්‍යාගේ පිළිසිඳ ගැනීම ඒක හරියට මේ වගේ කියනවා දැන් ධනවත් කෙනෙක් තමාගේ ධනෙන් ඊට අනුරූපීව ගයක් මිලදී ගන්නවා වගේ වැඩක් කියනවා මව්කුස කියලා කියන්නේ ඒතර ගයක්. ඊට පස්සේ කලින් ජීවිතයක චුත වෙච්ච ඉපදෙන්න බලාපොරොත්තු වෙන සත්වයෙක් කියලා කියන්නේ අය ඒ සල්ලි තියෙන හරි සල්ලි නැති මිනිස්සෙක්. ඊට පස්සේ දැන් තව අපි මේකේ තව පොඩි කාරණා කිව්වොත් එහෙම දැන් එක තැනක තියෙනවා ධම්මපදයේම මහා කස්සප මහරතන් වහන්සේ දිවැසින් මේ ලෝක සත්වයාගේ චුතිය උපත පිළිබඳ බලමින් ඉන්නවා. ආන් එතකොට බුදුරයන් වහන්සේ එතෙන්දි ගාථාවකුත් දේශනා කරලා ඒ ගැන විස්තරයක් තියෙනවා අටුවාවේ ධම්මපද අටුවාවේ ගාථාවට අදාළව එතනදි කියනවා බුදුරයන් වහන්සේ දැන් දැන් අපි හිතන්නේ ඔන්න මව කුසක් එක්ක දරුවෙක් පිළිසිඳ ගන්න සුසු පරිසරයක් අර යුක්තාණුවක් කියලා කියන්නේ එහෙම එකක් සකස් වුණා. සකස් වුණාම ඔන්න කවුරු හරි ගන්ධබ්බ ස්වභාවය කියන්නේ කලින් ජීවිතෙන් චුත වෙච්ච කෙනෙක් මේ මේ ප්‍රතිසන්දි විඥානයක් මෙතෙන්ට පැමිණෙනවා කියලා අපි බොහොම සරලව කතා කරනවානේ. ඒත් බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා එහෙම නෙමෙයි ඒක කියනවා. ඒක ලක්ෂ ගාණක් එතන එතන ප්‍රතිසන්දිය ගන්නවා. ඒක ප්‍රතිසන්දියට එනවා. එයාට එතන ඉන්න බැරුව අයින් වෙනවා. තව එක්කෙනෙක් එනවා ඉන්න බැරුව අයින් වෙනවා. තව එක්කෙනෙක් ඉන්න බැරුව අයින් වෙනවා. ඔය විදිහට ලක්ෂ ගානක පොරයක් පොර කෑමක් එක්කලා තමයි යෝක සිද්ධ වෙන්නේ. උදාහරණයක් කිව්වොත් එහම අපි ඒකට හිතන්න ලොකු නිවාසින්ගයක් තියෙනවා කියලා හිතන්නකෝ. හිත අපිට හිතා ගන්න බැරි ලොකු විශාල නිවාසින්ගයක් තියෙනවා. එතකොට එක නිවාසයක් ගන්න ලක්ෂ ගාණක් පොර කනවා කියලා හිතන්න. එක ගෙයයි තියෙන්නේ මේ ගේ ගන්න ලක්ෂ ගාණක් පොර කනවා. එතකොට සද්ධාවන්ත හිත මිතුරනි මොකද වෙන්නේ? වැඩිම හැකියාවක් තියෙන කෙනා ඒ ඒ කෙනා ඒ නිවස අත්පත් කරගන්නවා. නේ? වැඩිම හැකියාවක් තියෙන කෙනා ගන්නවා. අනිත් අයට බැරි වෙනවා. ආන් ඒ වගේ දැන් මව්කුසකට ලක්ෂ ගාණක් පොර කනකොට අර වැඩිම හැකියාවක් තියෙන කෙනා විශේෂයෙන් අපිට කියන්න පුළුවන් පින බලවත් කෙනා ඒ මව්කුස එයා තමයි අත්පත් කරන්නේ. ඒතකොට එයාගේ පින් බලයෙන් හින්දා අනිත් අයට එයාව එලව ගන්න බැරි හින්දා තමයි එතන එයා අන්තිමේදී ස්ථාවර වෙන්නේ. එහෙම තමයි ඊට පස්සේ ඊට පස්සේ මව්කුසේ එයාව වැඩෙන්න පටන් ගන්නෙ. ඔන්න ඔය විදිහට තමයි මේ ඔය කාරණා වෙන්නේ. එතකොට ඕකෙන් අපිට ගන්න ඕනි කාරණා තමයි අර අම්මා තාත්තගේ තියෙන විශේෂයෙන් අම්මාගේ තියෙන ශ්‍රද්ධා, සීලය, ත්‍යාග, ප්‍රඥා මට්ටම, ඒ මානසික කුසල ස්වභාවය දරුවෙක් පිළිසඳ ගන්නා තෙක් පවත්වන්නා වූ ඒ කුසල ස්වභාවයට අනුව තමයි ඊට පස්සේ චුත වෙන සත්වයේ කුසල ස්වභාවය ඊට ගැළපෙන විදිහට ඒ දේවල් ගැළපුණාම සම වුණාම ඒ මෙතෙන්ට මව්කුසට එන්නේ කියන කාරණාවයි මෙතන කතා කරේ. ඊට පස්සේ මෙතන තව විශේෂ පැති ටිකකුත් තියෙනවා. ඒක ගැන කිව්වොත් එහෙම දැන් ඒ විදිහට පිළිසිඳ ගන්න සුසු පරිසරය සකස් වෙලා තියෙන යුවලගේ තව තියෙන්න පුළුවන් විපාක දීමට මෝරලා තියෙන බලවත් කුසල හෝ අකුසල කර්ම. පැහැදිලිද? ඒ බලවත් කුසල හෝ අකුසල කර්ම විපාක දීමට දැන් මෝරලා තියෙනවා. කලින් සසර කරපු වෙන්න පුළුවන් ඒ ජීවිතේම කලින් කරපු වෙන්න පුළුවන් එතකොට ඊට ගැළපෙන ගන්ධබ්බේක්ගේ ආකර්ෂණය හා උපත සිද්ධ වෙනවා ආන් එහෙම දෙයක්ත් තියෙනවා දැන් උදාහරණ තමයි සමහරලාවට දෙමව්පියන්ට අංගවිකල මන්දබුද්ධික දරුවෝ ලැබෙනවා ඒ දෙමව්පියෝ මන්දබුද්ධික නැහැ මේ අංගවිකල නැහැ හැබැයි එහෙම දරුවෙක් එනවා මොකද අර එයාට විපාක දීමට කර්මයක් ඒ විදිහට මෝරලා තිනවා දෙමව්පිය ඒ දෙමව්පියන්ට ඒ වගේ ඒ වගේම උපතක් ඒ වගේ මන්දබුද්ධික උපතකට එන විදිහේ මානසිකත්වයක් තියෙන ගන්ධබ්බෙකුත් ඉන්නවා. එතකොට ඒ දෙන්න එකට ආකර්ෂණය වෙනවා ආය පාරක්. මේ කට්ටියගේ කර්ම විපාකෙයි අරයගේ කර්මයක් තියෙනවා විපාක දෙන්න ඒකත් එක්ක මෙතෙන්ට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ සමහර දෙමාපියන් Tamanට වඩා බොහොම ගුණවත් බුද්ධිමත් දරුවෝ ලැබෙනවා. දෙමාපියෝ දෙන්නටම වඩා. එතකොට ඒකත් ඒ දෙන්නගේ කුසල කර්මයක විපාකයක් මෝරලා තියෙනවා විපාක දෙන්න දැන් විපාක දෙන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා ඊට අදාළ විදිහට අර ගන්ධබ්බේගේ පැමිණීම ඒ කුසල් සහගත ගන්ධබ්බේගේ පැමිණීම එතකොට සිද්ධ වෙනවා. එතකොට සාරාංශ කරලා කිව්වොත් එහෙම දැන් පින නැත්තම් කුසලය බලවත් නම් තමා කැමති මව් කුසකට මේ ගන්ධබ්බේක් ඇදිලා ගිහිල්ලා පිහිටීමේ හැකියාව තියෙනවා. එයාට සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේ මෙතන තමයි යන්නේ කියලා සිලෙක්ට් කරනවා කියවුවොත් වැරදි ඇත්තටම සිලෙක්ට් වෙනවා කිව්වොත් හරි හැබැයි එයා ගාව තියෙන ධනය හැකියාවට අනුව සිලෙක්ට් වීම සිද්ධ වෙන්නේ කියලා කිව්වොත් ඒක තමයි නිවැරදි එක ඒ වගේම තමයි පව අකුසලයේ බලවත් නම් තමන් අකමැති වුණත් ඊට අදාළ මවකුසකට ආකර්ෂණය වෙලා පිහිටනවා ඒ කියන්නේ එකෙන් එයාට බේරෙන්න බෑ එයාව නිකම්ම ඇදිලා ගිහිල්ලා ඒකේ පිහිටීමක් තමයි විස්තරවල සඳහන් වෙන්නේ එතකොට මේ කාරණා අපි කිව්වේ මේ මේ ධර්මතාවයේ තේරුම් ගත්තොත් ඔය විදිහටයි මේ මෞකුසකට සත්වයක් එන්නේ කියන කාරණාව. එතකොට අපිට මේ ධර්ම හේතුඵල ධහමට අනුව එහෙනම් ගොඩක් ගුණවත් බලවත් දරුවෙක් ලබා ගැනීම සඳහා සමහර දේවල් කරන්න පුළුවන්. ආන් ඒකයි. ඊට පස්සේ සමහර දේවල් ඒ කියන්නේ සමහර දේවල් අපිට වළක්වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ මොකද කොහොමද කියලා බලමු අපිට කරන්න පුළුවන් දේවල් තමයි විශේෂයෙන්ම එතකොට දෙමව්පියෝ දෙන්න විශේෂයෙන් මව ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා වන් දියුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා යාට කරන්න පුළුවන් දැන් මුගක් අය කරනවා මං අහලා තියෙනවා දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ දරුවගේ මානසිකත්වය හදන්න උත්සාහ කරනවා ඒත් අර පිළිසිඳ ගත්ත කෙනාගේ මානසිකත්වය මහා වෙනසකට ගන්න බෑ ඊට එතකොට එතකොට ධර්මය ඇසුන්නා දන් දුන්නා කියලිවලා පිළිසිඳ ගත්ත කෙනාගේ මානසිකත්වයේ ලොකු වෙනසක් පරිවර්තනය කරන්න බෑ. යම් පරිවර්තනයක් වෙනවා මහ දෙයක් කරන්න බෑ. හැබැයි දරුවෙක් පිළිසිඳ ගන්න කලින් අවුරුදු කීපයක් ඒ අම්මා තාත්තා දෙන්න යම් ආකාරයක ධර්මයේ හැසිරීමක් කරනවා නම් සැබවින්ම හදවතින්ම අන්න ඒ අනුව ඒ කටිකේ සද්දා සීල ත්‍යාග ප්‍රඥා බලවත් වෙනවා. එතකොට ඊට ගැළපෙන සම වෙන සත්වයක් බලවත් සත්වයක් තමයි එතන උපදින්නේ. ඒ සඳහා කරන්න පුළුවන් දේවල් තමයි ඒ දරුවා පිළිසඳ ගන්න වසර කීපයක කලින් ඉඳන් ඒ අම්මා තාත්තා දෙන්නටම පුළුවන් ධර්මයේ ශ්‍රවණය කරන්න. හිත පහදින්නා වූ ධර්මයන්, නුවණ අවදිවන්නා වූ ධර්මයන් ඒවා ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුගුණ මෛත්‍රිය ආදී භාවනාවල් කරන්න පුළුවන්. දිනපතා ඒ වගේම නිතර දන් දෙන්න පුළුවන්. ඊට පස්සේ කුසල් අකුසල් පිළිබඳව ලෝක ධර්මතා පිළිබඳව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ වගේම නිතර මෛත්‍රී සැහැල්ලු සතුටු මානසිකත්වයෙන් පසු වෙන්න උත්සාහවත් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඇත්තටම එයා මේ කාරණාව තේරුම් ගත්ත කෙනෙක් අවුරුදු කීපයක ඉඳන් ඔය විදිහේ මානසිකත්වය සකස් කරන්න උත්සාහවත් වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ දැන් දරුවෙකු පිළිසඳ ගන්න ඉතා ආසන්න කාලයේදී එයාට පුළුවන් මේ විශේෂයෙන් අම්මටයි ඒ වගේම තාත්තටයි පුළුවන් සති දෙකක් විතර උපෝසත් සීල සමාදන් වෙන්නේ. උපෝස කොහේ හරි අපි හිතමුකෝ ගෙදර අපහසු නම් නිවාඩුවක් දාලා හරි කොහේ හරි ගිහිල්ලා සෑයක් ගාව රුවන්ගලි අපි හිතමුකෝ රුවන්ගලි සෑය ගාව මේ පොඩි ගෙස්ට හවුස් එකක් එයා රූම් කාමරයක් ඒ දෙන්න බුක් කරලා ඊට පස්සේ උපෝසත් සීල සමාදන් වෙලා අෂ්ටාංග උපෝසත් සීලේ සත් දෙකක් පමණ එක දිගට සමාදන් වෙලා රකින්න පුළුවන්. රැක රකිමින් බණ බලවත් භාවනා කිරීම වගේ දේවල් ධර්ම ශ්‍රවණය කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර මවගේ මානසිකත්වය ගොඩක් උසස් වෙනවා. අන්න ඒ කාලෙදී. ඊට පස්සේ අන්න ඒ විදියට කරලා ඒ විදියේ සකස් වීමක් එක්කලා අපිට අවශ්‍ය නම් පුළුවන් බොහෝ දෙනා වන්දනාමාන කරන බෝධින් වහන්සේලා, සෑරජන් වහන්සේලා අසරට ගිහිලා ප්‍රාර්ථනාවක් කරන්නේ. ඉල්ලීමක් කරන්න පුළුවන්. මේ මෙන්න මේ විදිහට ඒතර මේක අපි අහලා තියෙන දෙයක් අපේ ගුරුවරු කියපු දෙයක් ඒක හරිය ඇත්තටම ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ අපි හිතමුකෝ දිව්‍ය දිව්‍ය ලෝකකින් වගේ චුත වෙලා මනුස්ස ලෝකයකට එන්න බලාපොරොත්තු වන්නා වූ කෙනෙක් ඉන්නවනම් අපි ගාවට එන්න අපි යාට ධර්මයේ හැසිරෙන්න සුදුසු අවකාශයේ පරිසරය සකස් කරලා දෙනවා කියලා ඉවරලා ඉල්ලීමක් කරන්න පුළුවන් නේ මොකද දැන් පින දිව්‍ය ලෝකකින් චුත වෙන්න ආයි මනුස්ස ලෝකෙට එන්න ඉන්නවා කියන කෙනෙක් පින බලවත් කෙනෙක්ගේ එතකොට එයාට අවශ්‍ය විදිහට අවශ්‍ය ගෙයක් සිලෙක්ට් කරලා ගන්න හැකියාව තියෙනවා. එතකොට අපි මේ පැත්තෙන් අපේ හරිස හරි විදිහට හොඳට ගෙයකට අදාළ පරිසරයේ හොඳ විදිහට මෙතන සකස් කරලා තියෙනවා. මේ සකස් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි ඉල්ලීමකු කරද්දී ඒ ඉල්ලීම ඇහෙනවා එයාට. ඇහුණාම හොඳයි මම මෙතෙන්ට ගියොත් මට යහපතක් වෙනවා කියන එක එයාට දකින්න පුළුවන්. දැන් ඕක බොරුවට කරලා බෑ. අපි දවස් දෙක තුනක් නිකන් මේ බණ ටිකක් අහලා එහෙම ගිහිල්ලා දවස් කීපයක් මේ අර කියපු හින්දා උපෝස සීලෙට ඇකලා එහෙම කරලා බෑ මොකද අර කට්ටියට තේරෙනවා මෙයාගේ කලින් කොහොමද මේ මානසිකත්ව තිබුණේ කියන එක දකිනවා මේ දවස් දෙක තුනක් මෙහෙම හිටියට මේ කට්ටිය මේ මේ જાතිය කියලා දකිනවා එතකොට අර විදිහේ පින බලවත් සත්වෙක් මෙතෙන්ට ආකර්ෂණයක් වෙන්නේ කැමති වෙන්නේ මොකද එයාට ඕන විදිහට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා එන්න හැකියාව තියෙනවා එයා ඉන්නේ නැහැ හැබැයි අපි අවුරුදු කීපයක් හදවතින්ම ওই විදිහට ධර්මය හැසිරුණොත් ධර්මය හැසිරලා ඒ විදිහට ප්‍රාර්ථනාවක් කරොත් ආන් එතකොට එකට දකින මෙයාගේ දැන් මේ විදිහේ පුරුද්දකින් මෙයා යනවා මෙයා මේක දිගටම කරගෙන යනවා කියලා එතකොට ඒ ඒ වගේ කෙනෙක් එතන මම මෙතන ඉපදෙන්න ඕනි කියලා හිත තියෙනවා හිත තිබීමත් එක්ක එතෙන්ට ආකර්ෂණය වෙලා ඒ උපත වෙනවා ආන් එතකොට අර ගුණයෙන් ඥාණයෙන් බලවත් වෙච්ච දරුවෙක් ඉපදෙනවා ඊට පස්සේ අපිට ඒක වෙනස් කරන්න තියෙන බොහොම අල්පයයි. එකෙන් මහා අමාරුවක් නෑ වෙනස් කරන්න කොහොමත් එයා ඒක කරගෙන යනවා. එයාගේ හැකියාව. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය වගේ දේවල් තමයි කෙනෙක්ට කරන්න පුළුවන් වෙන්නේ පිනෙන් බලවත් වෙච්ච දරුවෙකු ලබා ගැනීම පිණිස. මේ සඳහා ඉතින් ගොඩාක් උදාහරණ ධර්මයේ තියෙනවා. දැන් රජවරුන්ට දරුවෝ නැති වෙලා බල්ලෝ ওই විදිහට උපෝසතේ රැකලා ඒ දෙමව්පියෝ දන් දීලා ඒ විදිහට දරුවෝ ලැබුණ අවස්ථාවල් තව අපි අපි මේ ජීවිතේම අපි අහලා තියෙන සමහර අපේ යාළුවන්ගේ සිදුවීම් මෙහෙමත් අහලා තියෙනවා තවත් අයගේ සිදුවීම් මෙහෙම අහලා තියෙනවා ඒ විදිහට දරුවෝ ලැබුණු අවස්ථාවල් එතකොට මේ කාරණාව මේ විදිහ තමයි වෙන්නේ ඊට පස්සේ මේ ඉතින් කාරණාව තියෙන සද්ධාවන්ත හිතමිතුරුන් දැන් මේ කාරණා තේරුම් ගන්න බැරි වුණාම ඒ අවුරුදු 3-4 ජොලියේ ඉන්න ඕවා මොකුත් ගණන් ගන්න නැතුව ඊට පස්සේ දරුවෙක් ලැබුණට පස්සේ ලැබුණු කෙනාව හදන්න පුළුවන් ජීවිත කාලයක්ම නැහෙනවා. පැහැදිලිද? ඊට පස්සේ සමහර ඒවා අර කියන්නේ මොකද්ද? උන්නපුරුකේ බලුවලිගේ දාලා තිබ්බත් ඒකේ ඇදේ ඇරෙන්නේ නැහැ වගේ සමහර ඒවා ජීවිත කාලයක් නැහුණත් ඒවා හදන්න බෑ. හදන්න බෑ. මොකද ඒ ආවේ සමහරලාවට සතර අපායෙන් උඩහපු කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ විට එතකොට එන්නේ සතර අපායෙන් උඩහපු කෙනෙක් යන්තම් පරණ පිනකින් චුට්ටකින් එන්නේ. එතකොට එයාගේ කලින් තිබුණු ගතිගුණ ඒ මානසිකත්වය බුද්ධිමය හැකියාව ඒ විදිහේ ඒවා තමයි තියෙන්නේ. එතකොට අපි මෙහි දැඟලුවා කියලා ඒක ලොකු වෙනසකට ගන්න බෑ ඒක ජීවිතේකයි. පැහැදිලි නේද? ඒ හින්දා හොඳම දේ තමයි ඒ වගේ කෙනෙක් අපේ මව කුසකට තමන්ගේ මව කුසකට එන එක වළක්වන එක. ඒ වළක්වන්නේත් කොහොමද? තමන්ගේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා බලවත් කරලා කුසලයේ බලවත්ව ඉන්න එක. එතකොට ඒ වගේ බලවත් තැනක් ඒ වගේ අර හොඳ ගයක් ගන්න අර වගේ කෙනෙක්ට සල්ලි නැහැ. ඒ හින්දා ඒ වගේ කෙනෙක්ට මේ වගේ ගයක් ගන්න බෑ. දුප්පත් අර සතරාපායෙන් එන දුප්පත් කෙනෙක්ට ඒ වගේ ගයක් ගන්න බෑ වගේ තත්ත්වයක් උදා වෙනවා. ඊට පස්සේ ඊට වඩා බලවත් පිනෙන් බලවත් වෙච්ච දිව්‍ය මනුෂ්‍ය ස්වභාවයෙන් චුත වෙච්ච කෙනෙක්ව ආකර්ෂණය වෙන විදිහට කටයුතු සකස් කිරීම. ඒකත් එක වැළැක්වීම වෙනවා. අර අර පැත්ත වැළැක්වීම වෙනවා. යහපත් පැත්ත ආකර්ෂණය වීමක් වෙනවා. ආන් එහෙම වුණොත් එහෙම ඒ දෙමව්පියන්ට ඒ වගේ දරුවෝ ලැබුණොත් ඒ කට්ටියට ඒ කියන්නේ අනිත් දෙමාපියෝ වගේ මහා දුක් විඳින්න මහා අනවශ්‍ය විදියට මහන්සි වෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඒ දරුවෝ කොහොමත් යහපත් විදියට දියුණු වෙලා ඉස්සරහට යනවා. මොකද එයා ඒ පින්බලේ සසරේ හැකියාව ඒකට රැස් කරපු කෙනෙක් හින්දා. හොඳයි එහෙනම් අපි මේ පිළිබඳව තව විස්තර ධර්ම සාකච්ඡාවේදී කතා කරමු. එහෙනම් මේ සියලු දහම් කාරණා ඒ වගේ දරුවන් පිළිස ගැනීමට බලාපොරොත්තු වන්නා වූ ඒ දෙමව්පියන් ඉන්නවා නම් ඒ ඇයට මනාකොට ගුණයෙන් ඥාණයෙන් හැකියාවෙන් බලවත් වෙච්ච දරු උපතක් සකස් කර ගැනීම පිණිස හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි